අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න දේශාසිවාරය ආරම්භ කරමු ප්‍රස්තාව ලැබෙන පරිදි ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් ප්‍රශ්න තියෙනවද කියලා සාදර වෙමු ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අපි ඉල්ලා සිටින ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 15ක් පමණ තිබෙනවා පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පළමු දිනයේද මා විසින් සක්මන් භාවනාවේදී හුස්ම රැල්ල ප්‍රකට වන බව ලියා තිබූ අතර තව දුරටත් එය විස්තර කරන ලෙස ඔබ වහන්සේ විසින් දුන් උපදෙස් අනුව මා ලද අත්දැකීම් මෙසේ විස්තර කරමි ආශ්වාසයේ සිසිල් ලෙස තල්ලේ වැඩි උග්‍ර දක්වා හොඳින් දැනුනි ප්‍රස්වාසයේ මදක් උණුසුම්ව උඩුතොල ප්‍රදේශයේ ස්පර්ශ වනවා දුටිමි. ආශ්වාසයේ දීර්ඝ ලෙස ගන්නා විට දීර්ඝ ලෙසත් කෙටි ආශ්වාසයක් නම් කෙටි ලෙසත් හොඳින් අවබෝධ කර ගතිමි. ප්‍රාශ්වාසයේද එසේමය. දීර්ඝ ආශ්වාසයකදී එම හුස්ම රැල්ල පියවර 3ක් හෝ 4ක් හෝ සමහර විට ඊට වඩා වැඩි පියවර සංඛ්‍යාවක් දක්වා රිද්මයානුකූලව සිදුවන බව අද්දුටුවෙමි. ප්‍රස්වාසයේද එලෙසම පියවර දෙකක් තුනක් තෙක් සිදුවන බව අද්දුටුවා. ඒ වගේම සමහර ආශ්වාස හුස්ම රැල්ලකට පසු එම හුස්ම තව පියවර තුනක් හතරක් හෝ වැඩි සංඛ්‍යාවක් තෙක් රඳවාගෙන සිටිනවා අද්දුටිමි. එය මා හිතාමතා කළ දෙයක් නොවන බව වටහා ගතිමි. විටින් විට එසේ හුස්ම රඳවාගෙන සිටින අයුරු හඳුනා ගතිමි. හුස්ම රඳවාගෙන සිටීමෙන් පියවර තැබීමේදී කිසිදු අපහසුතාවයකට පත් නොවුනි. පර්යංකයේදී හුස්ම රැල්ල නොදැනී ගිය අවස්ථාව හා සමාන වී යයි සිතමි. තවද සවස් වරුවේ සක්මන් භාවනාවේදී ලනුපැදුර මත පාද ඊතා හොඳින් ස්පර්ශ වනවා වටහා ගතිමි. එහිදී මා විසින් හඳුනාගනු ලැබුවා ලනුපැදුරේ ඇති විවිධ ස්ථානවල රටාවන් පාදයේ පතුලේ ස්පර්ශ වන විට ඒ ස්පර්ශ වන රටාව තෙරපොම් රටාව එක් පියවරකින් අනෙක් සෑම පියවරක්ම එකම කකුලේ පතුලට උව සමාන නොවන බව සෑම ස්පර්ශයක්ම අලුත් ස්පර්ශ රටාවකට පතුලේ විවිධ ස්ථාන තෙරපුමට අඩු වැඩි වශයෙන් ලක්වන බව ප්‍රකට විය මෙසේ දිගින් දිගටම එම ස්පර්ශයන් දිහා බලමින් සක්මන් කරන අතරතුර විදුලි එළියක් මෙන් ආලෝකයක් ෂණිකව මා ඉදිරියට පතිත වී නැති වී ගියාසේ කීප විටක් දුටු වෙමි. එහෙත් ඒ පිළිබඳ මා අවධානයක් යොමු කළේම නැත. සිත විසිරීම ඊටාම අඩු මට්ටමකට පෙරට වඩා පත්වී ඇති බව වැටහි. මෙහි වරදක් ඇතොත් සමාවී සක්මන් භාවනාව තවදුරටත් ප්‍රගුණ කර ගැනීම සඳහා උපවහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. ඔන්නගේ පළවෙනි එක අහන ඉන්නකොට පටල වෙනවා. ඒ කියන්නේ සක්මන් කරනකොට ආනාපාන විස්තර ලියනවා. දෙවෙනි එකේ නම් සක්මන් කරන සක්මනේ විස්තර ලියනවා. මේ වගේ අපේ හිත নানা ආකාර දේවල් කියනවා. ඊට කලින් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක බලන්නයි කිව්වා. ඒ නිසා මම මේ බැලුවේ කියලා. එහෙමනම් එදා දවසෙත් මට පැටලෙන්න ඇති. මම මේ සක්මනේ පරියංගය කියලා හිතලා උත්සාහ දීලා තියෙනවා. පරි සක්මනේ ඉන්නකොට සක්මනේ පයේ තියෙන විස්තරේ දැනෙද්දී නම් ආනපන දැනුණා කමන්නේ. ඒත් ඔක්කොම දේ ධානාපන විස්තර කතා කරන්න පටන් අරගත්තොත් සක්මන් කරන වෙලාවේදී එතන මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඒක නිසා බලන්න පෙනෙන්න දෙපයි කියන්නම් එපා. පෙනේ. නමුත් අර අඩු ගානේ පියවර විස්තර කරලා ආනපාන දෙවෙනි විස්තර කරනවා නම් හොඳයි. මේකේ කිසිම විස්තරයක් නැහැ. පළවෙනි පරිච්ඡේදේ සක්මන පිළිබඳව කිලින්ම කතා කරන්නේ ආනපාන ගැන. වැටෙන්නේ මෙතනයි, දිග පල්ල මෙච්චරයි, පියවර මෙච්චර ගානට වැටෙනවා. ඉතින් ඒකකොට සම්පූර්ණම සක්මන අමතක කරනවා. මෙහෙම කරපුවාම අර මහසෝනයි අවදිනවා වගේ පේනවා. ඉස්සරහට යන්නේ නෝ පස බලල් තියෙනවා. දෙවෙනි එකේදී එහෙම වෙලා නැහැ. දෙනෙගේ සක්මන් වල සක්මනේ විස්තර තියෙනවා. ඒ නිසා දෙවෙනි කොටසට ප්‍රමුඛතාවය දෙන්න. එතකොට මේ ආනාපාන පේනවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන හොයන්න යන්න එපා. හොයන්න ගියොත් ඒ තරමටම පියවර පිළිබඳව නොසලකා හැරීමක් වෙනවා. එහෙම ගිහලා තමයි අපි පය ගහිලා ඇප්පිලා වැටෙන්නේ. ඇවිදිනකොට ඇවිදින එක බලන්න පරියංග වෙලාවේ පරියංග විස්තර බලන්න ආස්වාද ප්‍රසද්ද විස්තර හොඳ නැහැ කියලා නෙවෙයි මම මේ කියන්නේ. සක්මන් භාවනාවේදී ආනාපාන විස්තර කියනවා කියන එක සිවිල් උසාවි නඩුවට ගිහිල්ලා ඩිඩන් නඩු කතා කරන්න හදනවා වගේ. ඒ නිසා මේ දෙක පැටලවර බේරුම් කරගන්න භවනායන දෝෂයක් කියන්න බෑ වාතාවරණය තමයි දෝෂේ තියෙන්නේ. ගෞරව පෙරටුවයි අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ සමෝහ භාවනාව පර්යංකය පස්වරු හුස්ම පිටවීම ඇතුල්වීම සතිමත්ව බැලීමි ශාරීරික වේදනාවේ යුක්ත විය ආරම්මන පොට්ටාරම්මන සිහිවිය ශ්‍රද්ධාරම්මන රහිත විය අලුයම පර්යංක භාවනාව සමෝහ භාවනාවෙන් තොර ආනාපාන සතිමත් විය කාම විතක්ක සාමාන්‍යයි ව්‍යාපාද විතක්ක රහිත විය සද්දාරම්මන අරමුණු රහිත විය නිසංසල විය අලුයම සක්මන් භාවනාව සමෝහ භාවනාවෙන් තොර ආශ්‍රාස ඔය ලියුම් වල ලියලා තියෙන සමෝහ භාවනාවෙන් තොර අනම්මනම් කිසිම අදාළ නැහැ මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේගේ විස්තරේ পায় තියෙනකොට পায়ට වැටෙන දේ විතරක් කියන්නේ අරක නැහැ මේක නැහැ කියනවා නැති දේවල් කවදාකවත් දාලා ලියන්න එපා. ඒ කියන්නේ නැති ආ කියන රෙද්දස්සේ දාගනින්න. නැති දේවල් ලියන්න. වැටෙන දේ පය තියෙනකොට මොකද පයට වැටෙන්නේ. පරියන්කේ ඉන්නකොට වැටෙන දේ විතරයි. ඒකත් ප්‍රධාන කර්මස්ථානෙට නැත්තම් නිතරමත් වෙන දෙයට ආසන්න නම් නඩු ඇහෙනවා. එහෙම නැත්නම් පරියංග භාවනාවෙන් තොර සක්මනක් ගැන කතා කරනවා සක්මනෙන් තොර පරියංග භාවනාව කතා කරනවා ඒ වචන වලින් ඒ මාත්‍රක වලින් කිසිම අර්ථයක් නැහැ. ඇවිදිනකොට පයට වැටෙන දේ. වම වෙනස දකුණු වෙනස වැටේනවද? පරියන්කේ ඉන්නකොට හුස්ම තියෙද්දි විතක්ක නැහැ, කාම විතක්ක නැහැ නැතිව ලියන්න යන්න එපා. වැටේන හුස්ම මම දැන් ඇවිදිනව නෙවෙයි. හුස්ම ගන්නවද? මේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළ වැටේනවද? ප්‍රස්වාසේ ආස්වාසේ වෙන වැටේනවද කියනවනම් මම හිතන තොරතුරු නැතිකමක් නැහැ. මම මේ රචනා ශිල්පයේ එච්චර දිනුවක් පෙන්වන්නේ නැහැ මේ දවස් ගන්නට. අත් දකින්න දේ ලියන්න. සක්මන් කරනකොට අත් දකින්න දේ. පරියන්ක කරනකොට අත්දකින්න දෙන්නේ නැති දේවල් ලියමනේ අපරාධේ පෑම් පැන්සල් කොළ නාස්ති කරන්න එපා. විපස්සනාදී කිසිසේත්ම නැති දේවල් හොයන්න යන්නේ ඇති දේ, ප්‍රකට දේ, ප්‍රසිද්ධ දේ ගැන පටලවන්න නැතුව හේම ලියනවා. හරියට වමේ දේ දකුණත් එක්ක පටලව ගන්න. දකුණු දේ වමත් එක්ක පටලව ගන්න. ආස්වාසයේ දේ ප්‍රසවාසයත් එක්ක පටලව ගන්න. ප්‍රසවාසයේ දේ ආස්වාසයත් එක්ක පටලව ගන්න. ඒකට අපි ਵਿਚාරය කියලා කියනවා. ඒ නිසා හොඳට භාවනා කරනකොට මේ දෙක වෙන් කර ගන්න බලන්න බලලා වාර්තා කරන්න. එතකොට ওই ගන්න මහන්සිය උඩට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අත්දැකීමට මුල් තැන දෙනවා. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන ඇවිදින වේගය අඩු වැඩි වෙනවත් සමග සිතුවිලි වේගයත් අඩු වැඩි වේ. සිතුවිලි මොන පණවිඩය ගෙනාවත් කොච්චර වේගයෙන් ඇවිද්දත් ඒ බව දැන ගැනීමත් ඒ වේගයෙන්ම සිදුවේ. පර්යංක භාවනාව වාඩි වී සිතට යොමු වූ විට හිතේ කතාව හිමින් නතර වී රූප ඡායාවන් මතුවේ. හිත ඒ ඡායාව දකිනවත් සමග හුදු පුල්ලි බවට පත්වේ. දැන් tire පෙනී. කූම් ගහන ශබ්ද ඇහි. නිදිබර ගති නැත. ප්‍රබෝධයක් තිබේ. සතුට හෝ දුකක් නැත. හොඳ අවදියක් සමග ඒකාග්‍රයක් තිබේ. එතනදී මොන දේ සිතුවත් හිතෙන් කියුවත් ප්‍රශ්නයක් මතු කළත් හිතෙන් සින්දුවක් කියුවත් තත්ත්වයට බාධාාවක් නොවේ. පර්යංකයෙන් නැගිට මේ සටහන ලියන තුරු తত্ত্বය ඒ විදිහටම පවතී. ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය පතමි. ත්වන් සරණයි. සක්මන ගැන අදහස් ප්‍රකාශ කරනවා නම් සක්මන් කරලායි සක්මන සහ සක්මනේ වේගයට සාපේක්ෂව හිතවිලි වේගය අඩු වෙන වෙන ලියලා තියෙනවා. දැන් මේ සක්මන කරන එකයි හිතවිලි කියන දෙකේ වෙනස අල්ලා ගන්න පුළුවන්ද කියලා බලන්න. මේක හිතවිල්ල සක්මන නෙවෙයි. මේක සක්මන හිතවිල්ල නෙවෙයි. සක්මන සක්මන බව දන්නේ කොහොමද? හිතවිල්ල හිතවිල්ල බව ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? මොකෙන්ද දෙකේ වෙනස අඩු ගන්න දකින්නේ කියලා. නැත්තම් ගාන හැදුවට උත්තරයක් හම්බෙලා නැහැ. නම් කියමන තියෙනවා. හිතවිලි තියෙනවා, ආනාපාන සක්මන තියෙනවා. වේගය තියෙනවා, අඩු වේගය තියෙනවා. අත්දකපු දෙය නැහැ. එතකොට පරියන්කයට ගියාට පස්සේ ඊටාම පොඩ්ඩයි ආනාපාන ගැන කතා කරන්නේ. නැත්තම් මූල කර්මස්ථාන ගැන කතා කරන්නේ. ඉතින් රචනයේ 80ක් විතර වගේ මේ වල්ලාශියෝ ගැන කතා කරන්නේ. වටවිපිට ගැන කතා කරන්නේ. ඉතින් ඒකට පේනවා හිත අංජබජල් කියලා. රචනයේ 80ක් විතර දාන මූල කර්මස්ථාන. පුළුවන් තරම් විස්තර බලන්න. ඊට පස්සේ බලන්න මූල කර්මස්ථානේ කාලානුරූපව කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඇත්තටම වෙනස් වෙන දකින්න හම් වෙන්නේ මූල කර්මස්ථානට සාපේක්ෂව රචනය ලියන්න දන්නේ නැත්තම්. මේක තමයි අපි කතා කරනකොට වර්ධින හේතුව. කතා කරනකොට අදාළ මාතෘකාවට කතා කරන්න. ඒකට කවදාකවත් sannivedana ප්‍රශ්නයක්. අපි මේ මාත්‍රිකා කොහෙදෝ තියේදී වටේ කරකැවෙන. අන්තිමට බලනකොට කියවන්න ඕන දෙයක් කියවිලා නැහැ. ඒක හුඟක් තේරෙන්නේ තමන්ම කියපු දේවල් වල තමන් අහුම්කන් දුන්නොත් තමයි. මට අහන්න වෙනවා මොකද මං අහපු බණ ආපහු සමාල්ලට අහන්න වෙනවා. මම්ම කියපු බණ පොත්වල ලියනකොට බලනකොට මොනවද කියලා තියෙන කියලා මට හිතෙනවා. ඉතින් වෙන කෙනෙක් කිව්වට මම බාරගන්නේ තමන්ම කියලා තමන්ම අහන්න ඕනේ. වගේ මේ රචනේ ලියලා ආපහු කියවන්න. කියලා බලන්න මේ අහගෙන ඉන්න මිනිහට මොනවද තේරෙන්නේ කියලා. නිකම් වල්පල් හැලිනේ තියෙන්නේ. මූල කර්මස්ථානයේ තබා වටේ දේවල් කතා කරනවා. ඒ නිසා උන්ටට මතක තියාගන්න බලනකොටත් පරියන්කේදී පුළුවන් තරම් මූල කර්මස්ථානෙත් එක්ක සමීපව ඉන්න. ඒකේ විස්තර සාහිත්‍ය පරිණාමය බලන්න. ලියනකොටත් මතක තියාගන්න එච්චරයි ලියන්න ඕනේ. අනික ලියන හැම එකකින්ම අවධානය පිට යනවා. මේක තීරුම් ගත්තනම් 150ක් පහන වැඩි ඉවරයි. ඉතින් මේකට කරන්න තියෙන එකම දේ වරද්ද වරද්ද ලියන එකම තමයි. වෙන ක්‍රමයක් නැහැ. අපි කතා කරන්න ගියොත් යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. මම හරියම ආස වැඩේ තමයි. මම කාටරි බඩුවක් දීලා මේක ආවලාට දුන්න දීපංකෝ කවදාකවත් ඒ මිනිහතර දෙන්නෙත් නැහැ. වෙන මිනිහකට දීලා පටලවාගෙන දවස් දෙක තුනක් ගියාට පස්සේ කෙනෙක් කියනවා මොකද්ද සංසි බඩුවක් කියලා තුන මොකද කියලා. බලනකොට ඒ මනුස්සයාට නෙමෙයි දීලා තියෙන වෙන කටහරි. බඩුව ගන්නකම් කවදාකවත් අහන්නේ මේ කාටද දෙන්න ඕනේ මොකද්ද කෙරෙන්න ඕනේ කියලා පණිවිඩ. දැන් ලියුමක් කියලා දුන්නොත් ඒ ලියුම පැත්තක දාලා යනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවා ඇඩ්‍රස් එක මතක නැතුණා ලියුම නැතුණා කියලා. ඉතින් මට පුදුම විනෝදයක් තියෙන දවස පුරා. හරියට මට පණිවිඩ අරින්න වෙනවා. යවන කිසිම පණිවිඩයක් කවදාවත් හකිස්සෙන්නේ නැහැ. කළුව මාර්පන් ගියා වගේ තමයි. ඊමේල් එකක් දාලා අඩු ගන්න ඊමේල් තුනක් ලියන්න ඕනේ. මම මේ ඊමේල් එක ලිව්වා හම්බුණාද? පණිවිඩේ තේරුණාද? ඔන්න ඊට පස්සේ යනවා කිමැරලා එහෙමයි කියන. එතකොට වැඩේ වෙලා ඉවරයි. ඒ නිසා අපි ළඟ තියෙන මේ තොරතුරු අපිට sannivedana වෙනවා වගේම කාට හරි sannivedana කරනකොට මේ අහන මනුස්සයාගේ පැත්තෙන් පොඩ්ඩක් රචනේ ලියලා කියවන්න කියපුවම තේරෙනවා මේ දෙමලේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා අපේ තියෙන භාවනා මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ භාවනා නොකිරීම නන් නෙවෙයි. තන්නේ කර sannivedana ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන දේ ඇහෙන්නෙත් නැහැ. Tamanට වැටහෙන දේ ලියවෙන්නෙත් නැහැ. හැබැයි මේකට වෙහෙස වෙන්න එපයි කියලා තියෙනවා. ශාසනික ගෞරවයෙන් සිය දහස්සර වේ කියලා දිදී ඉන්න මේ පොඩි ළමයෙක් බහතෝරන වෙලාවේ අම්මලා තාත්තලා කරන අනුකම්පාව වගේ. එහෙමමයි මේ ශාසනය කියලා දෙනවා. ඒ නිසා උනාට වැඩි වාසිය ගන්න එපා. කරුණාකරලා ලියන ලියමන ලිකියවලා මොනවද මේ ලියවලා තියෙන කියලා බලන්න කෙටියෙන් සටහන් කරන්න. ඒ නිසා පරියන්ක සක්මනේදී මේ හිතවිලි මේ සක්මන කියන දෙක අඩු ගන්න මේ දෙක මම කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියන එකවත් ලියන්න කියලා මම ඉල්ලා හිටියා. තෙරුවන් සරණයි. පළමුව ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමි. භාවනා වැඩසටහනේ දෙවැනි දින වාර්තාවට සමගාමීව ලියමි. ඕනෑම තැනක ඕනෑම වේලාවක දැස පියාගෙන අනිමිත්ත සතියෙන් සිටිනා විට අත්දැක්ක ඒ ඊටාම කුඩා අංශු ඊයේ රාත්‍රියේ ඇස් ඇරගෙන ඇඳේ සිටිනා විට ඇඳ වටා ඇති රෙදි tire මත දිස්විය. ඒ මතද මේ අංශු දැක්කේය. මම විමතියට පත්විය. වහා ඉක්මනින් තවත් ස්ථානයක් දෙස බැලුවෙමි. එතනත් ඒ විදිහමයි. මේ විදිහට ස්ථාන කිහිපයක්ම දෙස බැලුවෙමි. ඒත් ඒ විදිහමයි. ඒත් හිතට ප්‍රශ්නයක් අනිත් පැත්ත හැරිලා ඒ පැත්තේ තිරය දෙස බැලුවෙමි. ඒත් ඒ වගේමයි. ඒ වෙලෙහිම සතුටකුත් සමගම අවබෝධයක් ආවා. මේ සියල්ල ගොඩනැගී ඇත්තේ මේ තිත්වලිනි කියලා. රාගයක්, දේශයක් ඇති විට නිින්ද නොයනවාසේම සතිය මහපල ගත්තාමත් නිින්ද නොදැනි රාත්‍රිය මැදියම් වෙනතුරු ප්‍රබෝධමත් සිතක් මිස නිදිමතක් අහලකවත් නැත. දහවල් දාණයට යද්දී එකපාරටම ඔය පාරවල් අයිනේ බල්ලෝ කාලා විසිකරලා තියෙන මස් කටුවක් වගේ දෙයක් අත හරහින් දැක්කා. ඒක හීනයක් වගේ. තොරතුරක් නැහැ. හරියට දකින්නක් කලින් නැතිව ගියා. රාත්‍රී පර්යංකයේදී ඒ පැය දෙක පුරාවටම හිසේ වේදනාව භ්‍රමණය වීම ඔළුව හුරම් හුලම් පුරවපු බෝලයක් වගේ පැද්දෙනවා. හරිම අසහනකාරී. ඒත් ඒ දෙස මධ්‍යස්තව බලා සිටියෙමි. මට අනුකම්පා කර උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට මේ භවය අවසන් භවයම වේවා. ඔව් මේක හරියට දැක්කොත් කාට වුණත් ඒ ඔළුව තෝන්තු වෙන ගතියකට එනවා. අංජබජල් වෙනවා. ඉතින් ඒක නිසායි කියන්නේ භවනා කරනකොට පිස්සු හැදෙනවා කියන්නේ. මේ අපි මේ බලහන් ඉන්න දේ විනිවිද දැක්කා නම් සමීපව බැලුවා නම් ඔය එකකට ඔක්ක ප්‍රේම කරන්න බෑ. දැක්කේ නැති නිසා තමයි ප්‍රේම කරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ ප්‍රේම කරන්න එපා කියන්නේ හරියට බලපං කියලා කියනවා. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. ඒක හරියට දැක්කා නම් දන්නවනම් ඕක පිළිබඳ ආසාවක් එන්නේ හරියට දැක්කේ නැත්නම් භාගයට නම් දැක්කේ ඉතී ප්‍රේම කරනවා. කවදා හරි මේ දැකීම සම්පූර්ණ වෙච්ච දවසේ නැද්දකින් කියලා හිතෙනවා. නිසා බුදුන්සේ ප්‍රේම කරන්න එපයි කියන්නේ. ප්‍රේම කරපන් ඌක ඌ නැවත නැවත බලන්න කියලා. බලනකොට පේනවා මේ ලෝකේ තියෙන හැම එකම තියෙන චිත් ගොඩක් විතරයි. කොයි එක හොඳයි කියනද කොයි එක නරකයි කියනද? එහෙමනම් ඇයි මේ මිනිස්සු මේ තල්ල කඩාන බෙල්ල කඩාන අර පරාදාගෙන පරාදී කරන දුවන්න හදන්නේ කොහෙද මේ? කොහෙද වුවත් උතනම තමයි. බල්ල වලිගේ අල්ලන්න කරකෙන්නා වගේ කරකිලා කරගෙන බන්නේ තමයි. ඉතින් ඒකට මොකද්ද තෝන්තුවක් එනවා. ශාසනයක් නොතිබුණා නම් හිතන්න. අපිට මොකද වෙන්නේ? මේ ශාසනයක් තිබිලා බුදු කෙනෙක් පහළ වෙලා සීල සමාධි ප්‍රඥා ශික්ෂා දීලා ඒකේ දැන දැන යද්දි මෙහෙමනම් මහ බෝසතාණන් වහන්සේට කොහොම වෙන්නේ? ශාසනයක් නැති කාලේ නිකමඬ හරි හිත යොදලා ඔක දැක්කම මොනවා වේද? අනිත් එක මේ ශාසනයේ තියෙද්දි අන්‍යාගම් ස්ථානවල වෙන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඒකෙත් ඉන්න ඔයගේ පේන මිනිස්සුන් අල්ලලා හිර කරනවා, මරනවා, උට පිස්සු කියලා. සරුවත් යනාංශේ කිව්වා මේක විශාල ඥානයක්. කරුණාකර ලොකට අනුග්‍රහ කරන්න කියලා. ඒ වුණත් Tamange හිත කැමතියි. Tamange හිතට ඕනේ මේක කණ්ඩ කබර ගෝයා තල ගෝයා කරගන්නමයි බලන්න. හරිය දැක්කොත් කන්න බෑ. කබරයමයි. ඉතින් මේ පේන වෙලාවේදී මේකට අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා බලන්න මට ඒ තරම් පෞරුෂත්වයක් තියෙනවද සීලයක් තියෙනවද ශ්‍රද්ධාවක් තියෙනවද සතියක් තියෙනවද මේක විදුහුරුයි කියන්නේ මේක නැවත නැවත ගන්න පුළුවන් නැවත නැවත යොදවලා බලන්න පුළුවන් ඒ නිසා විද්‍යානුකූලයි මම මේ ඉන්ද්‍රජාලයක්වත් කවුරු කරපු හුනියමක්වත් නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් දෙයි අන්නේ දීමට කියනවා අනුග්‍රහ කරනවා කියලා ඔක්කොටම ලැබෙන්නේ නැහැ ලැබිච්ච වෙලාවදීකට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් වෙළඳපොළ හම්බෙලා හරියට වෙළඳාම කරගන්න බැරි වෙච්ච වෙළඳ පිරිසක් වාගේ පශ්චාත්තාප වෙන්න වෙනවා කියලා තමයි ලොකු සංහසේ අපවත් වෙන්න ඉස්සලා අන්තිමට කියපු බණේ තිබුණේ. මේ නිසා මේකට සූදානම් වෙලා යන්න ඒක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනක යෙදෙන පස්වන දිනය අදයි. පර්යංක භාවනාව වාඩි වෙනවත් සමගම වාගේ සතිමත් බවක් දැනේ. ආනාපානය සියුම්ව දැනේ. මුලදී ඇතුල් වෙනවා පිට වෙනවා කියා සිතමි. ටික වේලාවකින් ආනාපානය සියුම්ව දැනේ. සුලන් රැල්ල ඇතුළු වන විට සිසිල්ව දැනේ. නාස්කුහරවල දැනී නොදැනී වාගේ යයි. අද දින පර්යංකයේදී මෙසේ පළමු වරට ආනාපානය ඊතා සියුම්ව නොදැනෙන ආකාරයට දිස්විය. එවිට ඒ දෙස මොනවත් නොසිතා සිටියෙමි. මොනවත් නොසිතා සිටින විට වරින් වර කුහුඹින් වැනි සතුන් නලියනවා වාගේ දැනුනි. ඒ දෙස බලා සිටියෙමි. ඒ දෙස එක දිගට බලාගෙන සිටිනා විට පපුව සිර වෙන ගතියකුත් පපු ප්‍රදේශයේ ටික ටික සිහින්ව යන අයුරුත් දැනුනි. මේ తත්වය ටික වේලාවකින් නැතිව ගියා. නැවතත් කුමක් සිදු වූයේදයි බැලීමට උත්සාහ කළත් ඒ වන විට සතිය නොතිබුණු බව වැටහුණි. එසේම අද දින දත් සිරිවැටි තිබෙන ගතියකුත් කීප විටක්ම දැනුනි. අද දින එක දිගට විනාඩි 20ක් 30ක් පමණ වෙනත් සිතුවිලි වලට යෑම ඉතාමත් අඩු විය. සිත සිත පිට සිතුවිලි වලට ගියත් නැවතත් මූල කර්මස්ථානයට ඉබේම පැමිණෙයි. සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී සිහිමත්ව ඉන්නවා ඉන්නවා කියා සිතා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා ආදී ලෙසින් සිතා සක්මන් කළෙමි. වරින් වර වෙනත් සිතුවිලි වලට ගියත් නැවත පා දෙසට සිත ගැනීමට හැකියිය. වෙනත් සිතුවිලි වලට යෑම අඩු වූ නිසා වම දකුණ වශයෙන් නොසිතා පාදයේ ක්‍රියාකාරීත්වය දෙස බලාගෙන වැඩි වේලාවක් සක්මන් කළෙමි. ශරීරයට කවදාවත් නොදැනුණ සැහැල්ලු බවක් ඇවිදීමට පුදුම පහසු ගතියක් දැනේ. විනාඩි 30ක් පමණ සක්මන් කරන විට මේ తত্ত্বය දැනේ. සක්මනට අමතරව වෙනත් ක්‍රියාකාරකම් ඇවිදීම නෑම වැසිකිලි කටයුතු ආදී දේ කරන අවස්ථාවන්හිදී සතියෙන් සිටීමට උත්සාහ කරමි. තවදුරටත් භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේක එක වාක්‍යයක් ලියවිලා තිනවා අර සක්මන හොඳට යන නිසා මෙනෙහි කිරීමකින් තොරව අනායාසයෙන් සක්මන්ට ගිය ගමන් පුදුමාකාර සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. ඉතින් කොතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕනද කොතනින් එහාට මෙනෙහි නොකළ යුතුද කියන එක හරියට දේ කරපු ගමන් එයාට ශිල්පීය ඥානයක් එනවා. මෙතෙන් යනකම් ගියර කියන්න ඕන මෙතෙන් ගියර එක අයින් කරන්න ඕන. මෙතෙන් යනකම් හරකට අඳුර පාන්න ඕන මෙතෙන් යනකම් අඳුර පාන්න ඕනේ නැහැ. මෙතෙන් යනකම් තල්ලු කරන්න ඕන මෙතෙන් යනකම් තල්ලු කරන්න ඕනේ නැහැ කියලා අන්න ඔය කාරණා තීරුම් ගත්තොත් තල්ලු කරන්නත් ඕනේ නොකරන්නත් ඕනේ. කොතනදී තල්ලු කර කර ගිහිල්ලා නතර කරන්න කියන එක නම් කියලා දෙන්න කවුරුත් එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේක මේ කෙනාට ඒක සිද්ධ වෙලා ඊට පස්සේ කරන පුදුමාකාර තැහැල්ලුවක්. ඕනේ වැඩක් කරනකොට ඒ වැඩේට පෙළඹිලා එළඹිලා කරලා ගියාට සිද්ධ වුණාට පස්සේ ඒකට යන්න අරින්න ඕනේ. ඒකට අනායාසයෙන් යන්න අරින්න නම් සෑහෙන කැපකිරීමක් තීල දාන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි වෙලා තියෙන්නේ අන්තිම වෙනකන් අතාරින්නේ. ඒ එක්ක මෙනෙහි කර කර ඉන්නවා එහෙම නැත්නම් මිරිකලා අල්ලනවා. ඉතින් කඩුවක් වුණත් අමෝරා ගත්තොත් කඩු වයිට් කරන්න බෑ. කඩුව සුක නම් මෙල්ලන්න ඕනේ. එහාට මට හරවන්න පුළුවන් විදිහට. අන්න ඒ විදිහට ඒ ඉනිය ඉරියව්වේ ඉරියව්වට යන්න ඉඩ දුන්නොත් පුදුම සාන්තියක් තියෙනවා. ඉතින් කොච්චර කරලා පුරුදු වෙන්න වෙයිද? පහුවෙනකොට නායක නිකම්ම අහුවෙනවා. තේරෙනවා මෙතනින් එහාට යන්න දෙන්න පුළුවන් කියලා. ඒ සදාචාරවාදියාට හරිම අමාරු ඒක කරන්න. එයා අර කොයි වෙලාවෙත් ඒක ශික්ෂණය කරන්න හදනවා. ඉතින් ඒ නිසා ඒ ඔය ලියලා තියෙන වාක්‍ය හොඳට සිහිපත් කරලා හොඳට බලාපොරොත්තු වෙන්න කොතෙන් යනකම් ආනපාන මෙනෙහි කරනවද කොතෙන් නැත කරන්න ඕන. කොතෙන් යනකම් වම් දකුණ මෙනෙහි කරනවද කොතෙන් නැත කරන්න ඕන. කෑම කනකොට කොච්චර වෙලා යනකම් ඒක මෙහෙවන්න ඕනද කොච්චර වෙලා වෙනකොට බලන්න පුළුවන්. නානකොට කොච්චර දුරට යනකම් මෙහෙවන්න ඕනද කොතරින් එහාට මට නාන බව අත්විඳින්න පුළුවන්. මෙහෙවන තාක්කල් රස විඳින්නේ නැහැ. ඒ නිසා මෙහෙවීම නැතුවත් බෑ. මෙහෙවලා යම් මට්ටමකදී එයාට කරගෙන යන්න දෙනවා කියන එක තමයි අපි මෙතන ඉගෙන ගන්න ශිල්පේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද උදෑසන 4:30ට පමණ සක්මන් භාවනාව ආරම්භ කළෙමි. දකුණ වම වශයෙන් සක්මන් කර පසුව දකුණ ඔසවමි යවමි තබමි වශයෙන් සක්මන් කළෙමි. පියවර 20ක් පමණ අරමුණේ රැඳී භාවනා කරද්දී වම්පස දනහිස වේදනාවකුත් වම්පස තුනටියේ තද වේදනාවකුත් ඇතිවිය. එය නොසලකා සක්මන් කිරීමේදී හිසේ වම්පස වේදනාවක්ද දැනුනි. එහෙත් අරමුණ වෙනස් නොවුනි. මෙසේ සක්මන් කිරීමේදී වම්පස පතුල ඉරි ඒ පසට ශරීරයේද ඇලවි වැනෙන්නට යනසේ දැනුනි. වැලි මළුවේ නිසා පතුලේ වැලි ඇලී යටින් සිසිලසක්ද දැනුනි. ඇඟිලි තුඩුද යටට එරා ගියාසේ දැනුනි. මේ தત્ත්වය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව සක්මණෙන් පසුව පහට පමණ වාඩි වී ආශ්වාස ප්‍රශ්වාසයේ වෙත සිත යොමු කළෙමි. දකුණු නාස් සිදුරෙන් වායුව ඇතුළු වී වම් නාස් සිදුරෙන් තරමක් උණුසුම් වායුව පිටවන සැටි දුටුවෙමි. ඇතුළු වන වාතය පපු පෙදෙසින් ආමාශය දෙසට ගලා යන සේද දුටුවෙමි. විනාඩි 45ක පමණ කාලයක් අරමුණේ රැඳී සිටීමට හැකි විය. ගරු කටයුතු ස්වාමින් වහන්සේ පර්යංකය කෙසේ සකස් විය යුතුයදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි පතමි. මේ සක්මණේ හොඳට විස්තර ලියලා ඇයි කියන ප්‍රශ්නේ අහනවා. මේක නාස්තික ප්‍රශ්නයක්. ඔය පිනිච්ච දෙයට මුණට කියලා ගහන ප්‍රශ්නයක් ඔය තියෙනවා. තව තව තොරතුරු ගන්න. වැලි පැට පෑගෙනකොට සිසිල දැන්නේ නැටි ඇඟිලි එරෙන්නේ නැටි ඒක තමයි අපි දන්න දේ. ඇයි කියලා අහන්න ගියොත් මේ වැඩි උතරින් අතර වෙලා ඔය ආපු එකටත් ඵලයන් නොදකින් කියන වගේ වෙනවා. ඉතින් ඒ වගේ සක්මනේදිත් ඒ වගේම පරියංකේදිත් සක්පාණියංග කරනකොට මොනවද වැටෙන්නේ කියන එකට සාදර වෙන්න. ඒක නිතරම ඉදිරිපත් වෙමින් තියෙනවා. අපි අර තණ්හාමාන දිට්ඨි දෙන අරමුණු අල්ලනවා මිසක් අර ප්‍රകൃතිය ධාතු ස්වභාවයේ පේන අරමුණු ගන්නෙත් නැහැ වාර්තා කරන්නෙත් නැහැ. කවදා හෝ ඒ තණ්හා මාන දිටි වැල්වට අරන් කටි කතන්දර පැත්තක දාලා ඒ තබන තේ හුස්ම tie ගන්නකොට හෙලනකොට වැටෙන අස්පනා අපිට වැටෙන දේ කතා කරන්න ගත්තොත් අපේ ජීවිතේ හරීම සැහැල්ලුයි. ඒ දෙක දීපු ගමන් අපි තණ්හා මාන දිටි දෙන වැල්වට අරන් කයි කතන්දර තමයි ගන්න. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට කියන ඒව කයි කතන්දර දාන්න එපා. සම්පප්පලාප දාන්න එපා. කතන්දර ගොතන්න එපා. වැටෙන දේ දාන්න. නමුත් මේ වැටෙන දෙයට කොනහන්න එපා. අර පළවෙනි ප්‍රශ්නේ අහනවා වගේ ඇයි ස්වාමීන් වහන්සේක වෙන්නේ කියලා අහන්න යන්න එපා. ඒක මහා නාස්තික ප්‍රශ්නයක්. තවත් පුළුවන් නම් ඒ තොරතුරු ලැබෙන විදියට කටයුතු කරන සක්මනේ පරියන්කේත් ඒක තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මම ටික කලක සිට භාවනා කර ඇතියෙක් වෙමි සක්මන් භාවනාව බොහෝ දුරට සිත එකඟ කර ගැනීමට හැකිය සමහර අවස්ථාවල සිත පිටතට ගමන් කරනවා වම දකුණ සිත පොළව සිත පොළව পায় ගැටෙන ස්ථාන රූප දෙස බලා සිටිමි ලනු පැදුර මත සක්මන් කරන විට වේදනාව දැනේ. වැලි පොළව මත සක්මන් කරන විට සියුම් බවක් දැනේ. පර්යංක භාවනාවෙහි යෙදෙන විට ආනාපාන සති භාවනාව වඩන විට මුලදීම කළුවර නොයෙක් පාට වර්ග වලාකුළු වගේද පසුව මුහුණට තද ආලෝකයක් එල්ල වී ඇති ආකාරයද හොඳටම දැනුනි. මුහුණේ සෑම තැනම තුඩකින් අනින්නා වාගේද කුඩා සතුන් දුවන්නා වාගේද දැනෙනවා. දෑතත් එසේමයි. අත් දෙක තදවීමක් දැනේ. බොහෝ විට පර්යංකයේ සිටිනා විට ගැස්සීමක්ද තල්ලු කරනවා වාගේද දැනේ. මෑතක සිට හිස ගැස්සීමක් ඇති වෙනවා. සමහර විට වේගවත්ව සිදුවෙනවා. එවිට මම ඒ දෙස බලා සිටිනවා. නැවතත් ඒ සමගම භාවනාවෙහි යෙදෙන්නත් පුළුවනි. මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහනකට පැමිණි පළමු අවස්ථාවයි. මා කෙරෙහි අනුකම්පා කර උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ පතනා බෝධියකින් මේ අත්බැවිදීම මේ සසර දුකින් අත් මිදේවා. ත්වන් සරණයි. මේ පරියංක භාවනා විස්තර ගත්තොත් ආනාපානේ නොකිය තියෙන සේරම කතාවල් කියනවා. ආලෝක පේනවා, වැටෙනවා වගේ පේනවා, নানা ආකාර දේවල්. ඉතින් මේකට එක විදිහට આવොත් ඔය ආලෝකයේ තියෙන ධානාපානේ කොහොමද? එළියේ තියෙන ධානාපානේ කොහොමද? සිවුම් වෙද්දි කොහොමද කියලා ඒ ඔක්කොම හරහා පේන ආනාපානේ බලන්න පුරුදු වෙනවා නම් කොච්චර ලේසිද? මොකද ඒක දෙන්න උගන්ලා දෙන්න කොච්චර කල්යයිද කියලා හිතන්න. ඒ පරියන්ක ටික ආයසරයක් කියවන්න බෑ. පරියන්ක විස්තරේ මොන ලස්සනට අහගෙන ඉන්න. ඒ ආනාපානේ තියේදී වටපිටාව විස්තර කතා කරන්න හැටි. පර්යංක භාවනාවේ යෙදෙන විට ආනාපාන සති භාවනාව වඩන විට මුලදීම කරුවල නොයෙක් පාට වර්ග වලාකුළු වගේද පසුව මුහුණට තද ආලෝකයක් ඉල්ලවි ඇති ආකාරයේද හොඳටම දැනුනි. මුහුණේ සෑම තැනම තුඩකින් අනින්නා වාගේද දැනේ. කුඩා සතුන් දුවන්නා වාගේද දැනෙනවා. දෑතත් එසේමයි. අත් දෙක තදවීමක් දැනේ. බොහෝ විට පර්යංකයේ සිටිනා විට ගැස්සීමක්ද තල්ලු කරනවා වගේද දැනේ. මෑතක සිට හිස ගැස්සීමක් ඇතිවනවා. සමහර විට වේගවත්ව සිදුවෙනවා. එවිට මම ඒ දෙස බලා සිටිනවා. නැවත ඒ සමගම භාවනාවේ යෙදෙන්නත් පුළුවනි. මම නිස්සරණ වනේ භාවනා වැඩසටහනකට පැමිණි පළමු අවස්ථාවයි. නරිය බල්ලේ කතාව විතරයි. මේ මහරයා කොච්චර සෙල්ලම් කළද බලන්න මේ ආලෝකයේ තියෙද්දි කොහොමද ආනපානේ එළිය තියෙද්දි කොහොමද ආනපානේ කුඩු ඇනිනකොට කොහොමද ආනපානේ අත් දෙක තද වෙලා තියෙනකොට ආනපානේ කියලා ඔය හැම එකේදීම ආනපානේ දන්නවනම් බුදුහාමුදුරුවෝ දිනනවා දැන් මාර්යා දිනුම්. ආනුපන්ට යන්නෙම නැහැ අනික් වටේ කතා කරනවා. ඒකල කියයි මම නිස්සරණාවේ පළවෙනි දසාවට මං ආවේ උතුරු දිශාවෙන් මං යන්නේ දකුණු දිශාවට. මගේ අම්මා කළු පාටයි තාත්තා සුදු පාටයි රැයට කෑවේ පතෝල ඒකට ලුණු දාලා තිබුණා. ඌව තමයි ඉතින් කමටන් සුද්ධ කරන්නේ. මේ ඔක්කොම වෙද්දී ආනපාන මොකද්ද වෙන්නේ කිව්වනම් බොහොම සරල දෙයක් තියෙන්නේ. මම නැවතත් කියනවා මේක කියලා දෙන්න කොච්චර මහන්සි වෙන්න වෙයිද දන්නේ නැහැ. කාරණාව මගහරින හැටි මාරයා හොඳට තේරුම් ගන්න. ඒක දැනගෙන යන්න මොන જાති හිල්ලන් දැම්මත් ඒ දාන දාන වෙලාවේ ආන බලන්න මොකද වෙන්නේ කියලා කියනවනම් බොහොම ලේසි එන sannivedanayak වෙනවා. හරියට එල්ලෙට විදින්න පුළුවන්. දැන් නෑ වටවලල්ලේ කරකවනවා. අහගෙන ඉන්නකොට මම නිකම්ම කමටහන සුද්ධ වෙනවා. මගේ නිකම්ම මට සුද්ධ වෙනවා. අම්මෝ මේක කියලා දෙන්න මොන භාෂාවෙන් මොන මොන ටීචින් ටෙක්නික් එකකින් මොන ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකකින් මොන විෂුව ඕඩියෝ විෂුවලින් කියලා දෙන්නද මොනවා කිව්වත් කලේ මුණින් නමල නම් තියෙන්නේ කොච්චර කෙරුවත් වතුර වැටෙන්නේ නැහැ. පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 60 පැයකින් බැලුවත්. අමන එකා කන දහමින් වෙලුවත් උගේ ගතිය ඌනාරි මැරුවත් කියලා තියෙනවා. කියන්නේ නැන්නේ ආනපන ගැන. ඔන්න ආගන්න ආලෝකය. ඔන්න ආගන්න අත ගැන. ඔන්න ආගන්න කූවි දුන. ඔන්න ආගන්න කියන්නේ නැන්නේ කියලා පැහැදිලි කිවිසුමක් අරගෙන වගේ. දන්න මනුස්සයා මේ ලියු මනුස්සයා නම නොකියුව ගැන මම ස්තුති වෙනවා. 29 කිව්වනම් හිතයි මේ තරහට බයිනවා කියලා. මෙච්චරම තමයි හැමදාම අපේ ජීවිතේ. මේ ලියුම ලියන්නේ මේ කාරණාවට. හැබැයි ඒක ගැන විතරයි කියන්නේ නැත්තේ. ඒක නිසා කියනවා අද මිනිසුන්ට common sense so uncommon. common sense ඇත්තෙම නැහැ. අපිට කියලා දෙන්න තියෙන්නේ common sense. බලියන්නේ අනපන ගැන අනපන එක වාක්‍යයක් ලියපන්. මට ඕන යන්න පුළුවන් භාවනාවට. හැබැයි යන්නේ නැහැ කියලා වාක්‍යයක් ලියලා තියෙනවා. මට ඕනේ නම් භාවනා කරන්න පුළුවන්. හැබැයි කියල්ලෙලල්ලා ඔය මොනවා කරුවා කියල්ලෙලල්ල. අපි අයි ගායකතයක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි මම කලක සිට භාවනා කරන යෝගිනියක් වෙමි හොඳට පට්ටලව වාඩි වී උදරයට සිත යොමු කරමි සුළු වේලාවකින් පිම්බීම වැටහි ඒ සමගම උදරයේ තද ගතිය තෙරපීම ඇදෙන ගතිය සහ ආතතියද වැටහෙන අතර මෙය වඩාත් ප්‍රකටව දැනෙන්නේ පිම්බීම අවසානයේය. සමහර විට උදරය මතු පිට මුලදීම වඩා මද උණුසුම් බවක් අත්විඳි. පිම්බීම කෙලවර විරාමයට පසු හැකිලිම වැටහි. එය වඩාත් ප්‍රකට මූල සමාවන්න ඒ වඩාත් ප්‍රකටව මුල පටන් ගන්නා අවස්ථාවේදීය. පිම්බුණු බැලුමක් සිදුරු කරන විට එකපාරටම හුලං යන්නාසේ ඇතිවන දෙස් දිය උදරය තුල හෙමින් ගලන ජල ලෙසද වැටහි. හැකිලීමට පසු ඊළඟ පිම්බීමට කලිනුත් විරාමය වැටහි. පිම්බීම් දෙකක් එකිනෙකට වෙනස්ය. එසේම පිම්බීමක් සහ හැකිලීමක් සමාන නැත. හැකිලීම් දෙකක්ද සමාන නැත. මෙසේ වාර කිහිපයක් පිම්බීම හැකිලීම නිරීක්ෂණය කරන විට ක්‍රම ක්‍රමයෙන් ඒවා සියුම් වීගෙන ගොස් සංසිඳේ. සමහර අවස්ථාවල ඊතා කෙටි වාර ගණනකින් පිම්බීම හැකිලිම සංසිඳේ. එවිට සිත වේදනා ඇති තැන් ඇතොත් ඒ තැන්වලට හෝ ස්මරණය වන තැන්වලට ගෙන ඒ. සමාවන්න ඒ තැන්වලට හෝ ස්පර්ශ වන තැන්වලට ගෙන එයි. වැඩිපුරම වේදනාව ඇති තැනට මුලින්ම සිත යොමු කර වේදනාව මෙනෙහි කරමි. ඉන්පසු කුඩා කුඩා වේදනා ඇතොත් ඒ තැන්වලටද නැතිනම් ස්පර්ශ වන තැන්වලට සිතගෙන එමි. sorry සමාවන්න සිතගෙන ඒ. මෙසේ ටික වේලාවකින් වේදනාද ස්පර්ශ වීමද සියුම් වේගන යයි. සංසිඳේ. ඊළඟට සිත සිතට යොමු කර සිතුවිලි ගැන විමසිලිමත් වේ. හුඟක් අවස්ථාවල ඉඳ හිට පොඩි එතරම් අරුතක් නැති සිතුවිලි ඇවිත් යයි. මට කරදර නොකරයි. මට බරක් නැත. ඒවා මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ යයි කියා ඉවත් කරමි. එක් එක් අවස්ථාවක පැමිණි ජීවිතයට සම්බන්ධ සිතවිල්ලකට අසුවත් ඊතා ඉක්මනින් එය තේරුම්ගෙන ඉවත් කිරීමට හැකි උනේමි. ඉන්පසු සිතුවිලිත් අඩුය. මම හිස් අවකාශයේ දිහා බලාගෙන සිටිමි. එය ප්‍රණීතය, ශාන්තය, සුවදායකය. භාවනාව තව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. සක්මන් භාවනාව නිසි නින්දේ කරගෙන ගියත් විටින් විට සිත පිටපණි. එවිට සක්මනේ දිග විස්තර බලමින් සිත එකලාසයක් කරගෙන නැවතත් නිසින්ින්දේ කෙරෙන සක්මනට යොමු වේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුන් පරියන්කේ මුලදී ලියලා තියෙන විදිහට යම් කෙනෙක් හොඳට සීහිලාවට පස්සේ මේ ආස්වාද ප්‍රස පිම්බීම හැකිලිම දෙකේ වෙනස අල්ලන තරමට බැලුවොත් අනිවාර්යයෙන්ම පිම්බීමේ පිම්බීමේ වෙනසට හැකිලිමේ හැකිලි වෙනස අහු වෙනවා. ඒ ටික කරලා දෙනවා නම් ඊට ටික ඉබේම භාවනාව යනවා. නිසා පිම්බීම හැකිලිම නම් මේ දෙකේ වෙනස අල්ලන්න. මේක සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. ඊට පස්සේ පිම්බීමෙන් පිම්බීමට වෙනස අල්ලන්න. හැකිලිමෙන් හැකිලිමට වෙනස අල්ලන්න. ආනපානෙත් ඔච්චරයි. ඉතින් ওই දෙක තේරුම් ගන්න නැතුව මොනවා වටපිටේ ගියත් අපරාධ කාලේනාශ වීමක් වෙනවා. පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපරාධ කාලේනාශ වෙනවා මෙච්චර කියලා දෙද්දි අපේ හිත යන හැටි. ඒ නිසා කොච්චර ගියත් මේ දෙකේ වෙනස බලන විදිහට බලන්නේ ආශ්‍රව ප්‍රසවාස දෙකේ වෙනස. ඒ ආශ්‍රවයෙන් ආශ්‍රවයට වෙනස ප්‍රසවාසයෙන් ප්‍රසවාසය වෙන ඔය ටික දැක්කනම් ආයින් එහාට මොනවත් කරන්න ඕනේ. ඔය ඉතුරු වෙලා තියෙන ටික වෙනවා. ඉතින් ඒ නිසා හොඳට අදිෂ්ඨානයක් ගන්න හරි යන වෙලාවේ සීයන වෙලාවේ පෑහෙන වෙලාවේ යෝගී හර්ගිය වෙලාවේ කරුණා කරලා මේ පළු දෙක අතර වෙනස වමයි දකුණ අතර වෙනස ආශ්වාස ප්‍රශ්වාස අතර වෙනස පිම්බීම ඇකිලිම අතර වෙනස ඊපස්සේ පිම්බීමෙන් පිම්බීමට වෙනස මෙන්න මේක උත්සාහ කරනවා නම් පසු ටික හරියනවා ඒ නිසා ඔය ක්‍රමේ වරද්දා ගන්න එපා දිගටම පාවිච්චි කරන්න කියලා කියනවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයට අනුගතව පළමුවෙන් සක්මනෙහි යෙදුණෙමි දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් පයෙහි සිත පවත්වා ගනිමින් සක්මනෙහි සුපුරුදු ලෙස යෙදුණෙමි වැලිමලුවේ සහ ලනුපැදුරේ සක්මන් කරන විට සිනිඳු බව දකුණු හා වම් පාද ස්පර්ශ වීමත් හොඳින් දැනුනි අනතුරුව નિરાයාසයෙන්ම සක්මනේ යෙදුණු අතර වම දකුණ වශයෙන් නොදැනුනි. ඇතිවන පවතින නැතිවන සසර ගමනක් ලෙසත් අනතුරුව තබන පියවර විඥානයේ මගින් ඇතිවන මීළඟ ප්‍රතිසන්දිය ලෙසත් දැනුනි. සසර දුක සක්මනේදී ඇතිවන විවිධ වේදනා වැනි වැනිය වම දකුණ ලෙස අප නම් කර ගත්තද ප්‍රතිසන්දිය මුල් අවස්ථාවේම කිසිම නමක් දී නොමැත මළුවේ ඇති වැලි සසරේ පවතින දුක් විඳින අනන්ත සත්‍යයාමය පර්යංක භාවනාවේදී සිත මූල කර්මස්ථානයේ යොදා ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදුන අතර හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳ අවධානයෙන් සිටිනා විට සියුම් වී හුස්ම පොද නොදැනෙන තත්වයකට පත්විය. මෙම තත්වයට පත්වීමට පෙර ආතුව සෑම අවස්ථාවේදීම දැඩි පීඩනයක් හිසට දැනී ඇත. හුස්ම නොදැනීමට පෙර හිසේ ඇතිවන පීඩණය විමුක්තියට පෙර සසරේ ඇතිවන දුක ලෙසත් අනතුරුව ඇතිවන උපේක්ෂා සහගත తත්වය දුකින් ඈතර වී ඇතිවන නිවන ලෙසත් මෙනෙහි කළෙමි. අනතුරුව අනතුරුව ධාතු ගුණ මෙනෙහි කළෙමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. මේ භවයේදීම නිවන අවබෝධ වේවා. මේ මේ විදිහට රූපක උපමා අලංකාර වලින් තමයි අපි සාමාන්‍යයෙන් හිත වද්දාගන්නේ. නමුත් මේ විදිහටම දහස්වර වෙන්න අරින්න එතට රූපක උපමා අලංකාරات වෙනස් වෙනවා. හැබැයි භාවනා දිගට යන්න ඕන. දිගට කරගෙන කරගෙන යනකොට විස්තර කිරීම සඳහා ගන්න ඒ උපමා රූපක වෙනස් ඒක ප්‍රශ්න නෑ අහගෙන ඉන්න කාට තේරෙනවා. ඒ නිසා මේක අත නෑර සක්මනීදිත් එකයි පරියන්කෙත් එකයි කනකොට බොනකොට යනකොට එනකොට හැම තැනදීම අන්න ඒ අවදිභාවයේ නඩතු කරන්න උත්සාහ කරන. එතකොට හැම මොහොතක්ම භාවනා මොහොතක් හැම තැනක්ම භාවනා මධ්‍යස්ථානයක්. ලෝකේ කොහේ ගියත් තමන්ට තමන්ගේ ජාම බේර ගන්න පුළුවන් වෙයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංකේ සිට හුස්ම රැල්ල දෙස සතිමත්ව බලා සිටියෙමි. බොහෝ වේලාවක් ගිය විට දකුණු දන හිසේ වේදනාවක් ඇතිවිය. මම ඒ දෙස බලා සිටියෙමි. එය තනින් තන බුබුලු දැමීමක් මෙන් පෙනුනි. විටක ඒවා එක්තැන් වේ. විටක විසිරී යාමක් මෙන් පෙනේ. මෙය වරින් වර මාරු වෙමින් පෙනුනි. ටික වේලාවක් යන විට පෙළෙන ගතිය ක්‍රමයෙන් අඩු වී කිසිම අයුරකින් වේදනාවක් යයි කිව නොහැකි තත්ත්වයකට පත්වෙමින් එම ස්ථානයේ නලියන බවක් පමණක් විය. පසුව ඒ සියල්ල නැති වුණි. ඉන්පසු මම නැවත මූල කර්මස්ථානයේ දිස සතිමත්ව බැලීම ආරම්භ වෙමි. මාගේ අත්දැකීම මෙලෙස විය. මාහට සුදුසු උපදෙසක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර කෙලවර වේවා. මේ වේදනාවේ විස්තර බලද්දී තමන්ගේ මූල කර්මත්තාන්ට නෑදෑකම තියනවාද සම්බන්ධතාවයේ තියනවාද ඒක ඇස්බල්මේ තියාගෙනද මේ යන්නේ එහෙනම් 100%ක්ම අයින් වෙලාද කියන කතාව අමතක වෙලා වගේ තමයි වේදනාවදි කියන්නේ වේදනාවේ කතාව ඇත්ත නමුත් මේ වෙනකොට තමන් ඉඳගෙනද ඉන්නේ මූල කර්මත්තාන්ට නෑදෑකම තියනවාද සම්බන්ධය තියනවාද කියන එක මතක නැති වුණොත් ඔය වේදනාව සමාට හිතවිල්ලක්ද හිතලුවද්ද දන්නේ නැහැ මූල කර්මත්තාන සම්බන්ධය තියෙනවා නම් හිතලුවක් වෙන්න බෑ අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂයක්. ඒක නිසා නැවත නැවත මොනවා පෙනුනත් අර ගත්ත මූල කර්මස්ථානයට සාපේක්ෂව බලන්න පුරුදු වෙන්න. එතකොට සැකයින තියෙන තැන නැති වෙනවා, විචිකිච්ඡා වෙන තියෙන තැන නැති වෙනවා. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ වශයෙන්ද ඔසවනවා තබනවා වශයෙන්ද මෙනෙහි කරමින් සතිමත්ව භාවනාවේ යෙදුණෙමි. পাයට දැනෙන ස්පර්ශයේ ස්වභාවය සහ ශීත උෂ්ණ ගතිය මනමින් තේරුම්ගෙන සක්මන තුල චිත්ත ඒකාග්‍රතාවය පවත්වාගෙන සක්මනෙහි යෙදුණෙමි. පර්යංක භාවනාව ප්‍රථමයෙන් බුද්ධානුස්සති භාවනාව විනාඩි 10ක් පමණ වඩා අනතුරුව ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. අද උදෑසන පර්යංකයේ මෙසේ භාවනාව ආරම්භ කර ඉතා ටික කෙටි කාලයකදී හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වීගෙන ගොස් නාස්පුඩු වලින් හුස්ම රැල්ල ඇතුළු වන බව පිටවන බව පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකි තත්වයකට පත්විය. සුපරීක්ෂාකාරීව මේ தત્ත්වය නිරීක්ෂණය කිරීමේදී සිත පිට නොගොස් මූල කර්මස්ථානියම පවතින බව වටහා ගතිමි. හුස්ම රැල්ල දැනෙන නොදැනෙන தત્ත්වයට සිහින් වී නාස්පුඩු වලින් ඇතුල්වන පිටවන බව තීරුම් ගියද ශරීරයට අවශ්‍ය තරම් හුස්ම ඇතුල්වනවාද යන්න තීරුම් ගැනීමට මදක් අපහසු විය. උදරයේ පිම්බීම හැකිලීමද යාන්තමට සිදුවන බව වටහා ගැනීමට හැකි විය. දැන් මා තුල කායික වේදනා කිසිවක් නැත. ශරීරයේ පුදුමාකාර සැහැල්ලුවක් දැනේ. මේ தત્ත්වය භාවනා ජීවිතයේදී මා ලැබූ නවතම අත්දැකීමයි. මේ අවස්ථාවේදී මට දිග හුස්මක් ගැනීමට සිතුනද ඔබ වහන්සේ මීට පෙර අවස්ථාවකදී මට දුන් උපදේශක් අනුව එය වැරැද්දක් බව මට මතක් වී දිග හුස්මක් ගැනීමෙන් වැළකුණෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කරුණ සලකා බලා මගේ ඉදිරි භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සදා සැනසීම වේවා. මේකේ ලියන විදිහට නිතරම ආනාපාන විස්තරත් එක්ක කතාව යනවනම් ඔය කියන සැනසීම අතලඟ. ආනාපානතියේදී වටපිට කතා කරන්න පටන් ගත්තොත් මීමැස්සි මීයක් හදන්න හදන කී මීවැද්දෙක්ගේ ඔළුවට මීමැස්ස කරකෙන්නා වගේ ඔළුව අවුලන එක තමයි වෙන්නේ. ඒ දිගටම බලන මොන්න ජංජාලිය තිබුණත් හැකිතාක්තුරට ආනාපානයේ රචනය ආනාපානයේ තේමාව මොකද වෙන්නේ කියලා බලන්න උච්චර වෙලා යන්න ඕනේ නැහැ. හැම පරියන්කම නම් වෙන්නේ නැහැ. ඕහෝ පරියන්ක වල වෙනවා. එහෙම මේක දිගේ යන්න ඇරෙන. එතකොට මේ සද්ද නැතුවම නෙවෙයි, වේදනාවක් නැතුව නෙවෙයි, හිතේ නැතුව එකක්වත් ගණන් ගන්නෑ. Taman තමගේ තේමාවට සාපේක්ෂව ඉදිරියට යනවනම් හරි සාන්තියක් තියෙනවා. ඉතින් අපිට මට වෙන්නේ මේ සාන්තියට වැඩිය අර කතන්දර ගෙතිල්ලට ආසයි. වැල්වට ආරං වලට ආසයි. ඉතින් ඒව කතා කර කර කට උල් කර කර කතන්දර ලියලා ඉන්න මිසක් අර බාරගත්ත මුල් කොන්තරත්තුව අමතක වෙනවා. මේ සංසාර කියලා කියන්නේ අපි බාරගත්ත කොන්තරත්තුව අමතක කිරීමේ සාපේ. අපි මේ මේ ජීවිතේට ආවට පස්සේ මේ හම්බෙච්ච මිනිසුත් එක්ක නෙමෙයි නටන්නේ. අපි ඉන්නේ ඉස්සලා එක එකක්වත් දන්නේ නැහැ. ඔය తත්‍ර తත්‍රාభిනන්දනේ හම්බෙන හම්බෙනත් එක්ක බැඳෙනවා ගැටෙනවා ඔක්කොම අමතක කරලා අපි මේ ආවේ නිවන් දකින්නයි. මේ කයට හිත දාලා කයත් එක්ක යන් ආනපානෙත් එක්ක යන් මේ රචනෙ කියවන්න ලියපෙන්නට තේරෙනවා ඇති. ආනපානෙ විස්තර කර කියන්න සාන්තියක් තමයි තියෙන්නේ. හැම පරියන්කයකම නොඉන්න පුළුවන්. නමුත් බොහොම ඉක්මනට යන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය අමතක කරන්නේ නැතුව මොන විපිරියාසාවක් අතරමැදින් දියටින් ගින්දර ගෙනියන මිනිස්සෙක් වාගේ ආනාපාන විස්තර බලන්න බොහෝම ඉක්මනට ආනාපාන අපි ආස්වාසය ආස්වාදයක් වෙන්න පාර පෙන්නනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම දැන් මෙතන කියා වාඩි වී බලා සිටියෙමි. නාසයේ චලනයන් සමාවන්න නාසයේ කෙලවර සිට වේගයෙන් කම්පන චංචල ගති දැනුනි. පසුව නොදන්නා තැනක සිටිනවාසේ නිින්දෙන් පිබිදුනාසේ දැනුනි. බොහෝ විට හිස් තැන නිතරම අත්දකිමි. වර එක උදරයේ සිට දිග හුස්ම රැල්ලක් ඇවිත් සැහැල්ලුවක් දැනේ. එයද වරින් වර මතුවේ. සක්මන් භාවනාව මම සක්මනට ගොස් මම දැන් මෙතන යයි සිතා සක්මන ආරම්භ කරන ලදී. පසුව සක්මන් කරන විට වැලිමලුවේ පියවර තබන විට විලුඹ සහ යටිපතුලේ මැද සහ ඇඟිලි පොළවට තද වෙන බව හොඳින් දැනේ. ටික වේලාවක් යන විට පොළවේ තද ගතිය හොඳින් දැනේ. පාදයේ සියුම් බව හොඳින් වැටහි. පසුව වම් පාදයේ බර ගතියක් සහ දකුණු පාදයේ සැහැල්ලු ගතියක් දැනේ. ඉන්පසු දෙපැත්තට වැනේ. අබ්බගාතයේසේ සක්මන් කරනවා බලා සිටිමි. වසර ගණනාවක් භාවනා යෝගීව සිටින මා අතරමං වී සිටිමි. ඉදිරියට භාවනා කටයුතු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ භවයේම උතුම් නිවන අවබෝධ වේවා. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ. එනයි ඉතින් බොහොම කිට්ටුයි නිවනට. මේ අපි පාර දැනගෙන මේ අනුන්ට පාර වෙන්නට හදනවා කියන කට්ටිය තමයි කට්ටියත් තමයි වේදාන තමනුත් තමයි වෙදෙන්නේ. අසරණ වෙලා කියලා දන්නවනේ ඉතින් හරි වටිනවා. සසර දනව්වේ මම අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ. හැම වෙලාවෙම ඕක මතක් කරන්න ඕක තමයි බුද්ධානුස්සති කියන්නේ. අසරණයි සතිය නැති හැම වෙලාවෙම අසරණයි අනාතයි. මූල කර්මස්ථානේ නැති හැම වෙලාවෙම අසරණයි අනාතයි. ඉරියව්ව නැති හැම වෙලාවෙම අසරණයි අනාතයි. කොච්චර අසරණද කියලා බලන්න. මේක දැනගත්තා නම් නැවත නැවතත් සසරණ වෙන්න, සනාත වෙන්න, සතිය පිහිටවන්න. ඒකෝර තමයි තේරෙයි. සතිය අපි එනකම් බලන ඉන්නවා. අපි මේ අරයක මෙයාගේ වැඩ වලට පව් කොන්තරත් වලට අසං කරලා ගාන්සභාව බිස්නස් වලට ගිහිල්ලා අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා අපරාධය අනාතයි අසරණයි. නිසා මේ අනාතව වැටුණා නම් පාරේ වැටිලා පාරට හම්බෙලා පාරහම් පාරට පාර පැදිලා කියලා කියතයි. තව තව අසරණ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ඔබ වහන්සේ උපදෙස් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම පර්යංක භාවනාවට වාඩි උනිමි. මම මෙතන දැන් යයි සිත කයට සිත යොමු කර පිම්බීම හැකිලිම අරමුණ වශයෙන්ගෙන කයට සිත යොමු කරන විට අරමුණ ටික ගිය පසු ආස්වාසය ප්‍රස්වාසයට පමණක් ඉතිරි වී කය නොදැනී යයි. බාහිර කිසි අරමුණක් නොදැනී පර්යංක භාවනාවේ කාලය අවසන් වන තුරු මේ తත්වය පවතී. සක්මන් භාවනාව වැලිමලුවේදී කීප වරක් වම දකුණ වශයෙන් සක්මන් කර ඔසවනවා, තබනවා වශයෙන් කීප විටක් සක්මන් කරන විට පොළවේ ස්පර්ශ වන විට සිසිල් බවක් දැනෙන අතර වම් කකුලට වැඩි තෙරපුමක් දැනේ. ශරීරයේ සියලු බර වම් කකුලට මෙන් දැනේ. දකුණු කකුල කෙටි බවක් දැනේ. පැයක පමණ කාලයක් මෙසේ සක්මන් කරමි. මගේ භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. පරියන්කේදී වෙලාවට නතර වෙන්න එපා. Tamanne පුළුවන් නම් තව කරන්න විනාඩි 5 10ක් වැඩිපුර හිතන ප්‍රශ්නයක් නැහැ. මොකද පරියන්කේ පෙළ ගැහිලා අවසාන ටිකේ තමයි හොඳට හේම වෙලා පදම හරියගෙන ඉන්නේ. ඒ වෙලාවට වෙලාව නැගිට්ටයි කියලා නැගිටින්න යන්නේ නැතුව ඒකට අනුග්‍රහ කරන්න ඔය තව ටිකක් වෙලා ඉඳලා බලන්න. ඒකට තව පරියන්කයක ලැබෙන ආනිසංස ලැබෙනවා. ඒක විනාඩියකින් දෙකකින්. ඒ නිසා සුදුසු වෙලාව ආපුවාම විශේෂම නේවාසික භාවනාවක් කරනකොට ඒ කාලේටම නැත්නම් මේක කරන්නේ නැතුව පොඩ්ඩක් එහෙම කරලා අර හර්ගිය පදමෙන් වැඩ ගන්න. සාමාන්‍ය යන විදිය පිළිබඳව වෙන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංකයේ හිඳ සිත දිහා බලා සිටිනා මාහට පළමු විනාඩි කිහිපය තුලදී සිත තැම්පත් වන අයුරු නිතර අත්විඳිමි. ඉන්පසු ගොජය දිහා බලා සිටිනා මා එහි වන විවිධ වෙනස් වීම් වරහන් තුල සිතුවිලි ඒම යෑම රූප සහ ආලෝක ඒම යෑම දිහා බලා සිටිමි විනාඩි 40ක් පමණ මෙසේ සිටිනා මාහට සිතුවිලි ආ විට ප්‍රපංච කරන අයුරුත් නැවත මූලික අරමුණ වන ගොජේ දිහා බලා සිටීමට ඉබේම සම්බන්ධ වන අයුරුත් බලා සිටිමි දුක් වේදනා විනාඩි 40න් පසු ඉස්මතු වන අතර මීට පෙර මම බොහෝ පර්යංකවලදී විනාඩි 45ක් හෝ 50ක් වන විටදී වේදනා දරාගත නොහැකි වී පර්යංකයෙන් නැගිටියෙමි. දැන් ටික කලකට පෙර සිට දැඩි උත්සාහයක් දමා වේදනා දිහා වරහන් තුල දැඩි දුක් වේදනා දිහා බලා සිටීමට පුරුදු වූ නිසා දැන් මට පැය එකක් පැය එකයි විනාඩි 30ක් අතර කාලයක් පර්යංකයේ සිටිය හැකිය. මම දැනට හතරක් හෝ පහක් පස්වතාවක් දැඩි දුක් වේදනා ඉපිද නැතිවන තුරු බලා සිටියෙමි. මා මේ ගැන තව උපදෙස් ගැනීමට ඔබ වහන්සේගෙන් ඇසීමට සිතා සිටියත් ධර්ම දේශනාව තුළදී ඊට අදාළ පිළිතුරු මට ලැබුණි. දැඩි දුක් වේදනා උපේක්ෂාවෙන් බලා සිටීම නිසා මගේ කයේ හා සිතේ වෙනස්කම් රාශියක් විය. 1. මගේ වම් අතේ අඟල් දෙකක පමණ කුඩා කුෂ්ඨයක් පැවතුණි. බෙහෙත් ගත් විට අඩුවන එය නැවත මතුවී එයි. නමුත් දුක් වේදනා දිහා මා මාස දෙකක් පමණ බලා සිටීමට පුරුදු වූ පසු දැන් ඒ කුෂ්ඨය අතුරුදහන්ය. බෙහෙත් ගත්තේද නැත. දෙක ඉක්මනට කලකිරීමට හා පවුලේ අය සමග පොඩි දෙයකටත් කේන්ති යන මට දැන් ඒ කේන්ති යාමට කලින් එය තීරේ. දරාගත හැකිය. තුන බැනුම් ආවද සමහර විට අනික් අය මට කළත් බැනුම් අපවාද කළත් ඒවා මම බාර නොගනී. වරහන් තුල මෙය ඉබේම වේ. හතර මම කෑමට කැමති වරහන් තුල දිනපතා වුවත් දෑ දැන් මට ස්වල්පයක් කෑ පමණින් ඇතිවේ. පහ මම කොච්චර වේගයෙන් වැඩක් කිරීමට පටන් ගත්තත් එහි ඉබේම වේගය අඩුවේ. 6 මාව පාවෙන වාසේ දැනේ. තේ බර ගතිය අඩුය. මාහට සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තව පොඩ්ඩක් එන්ටි ගමන් ආයෙත් අර කුෂ්ඨ එන්න ඉඩ තියෙනවා. අර කෑම ටිකක් වැඩිපුර රණ්ඩු කරලා කණ්ඩ ඉඳ තියෙනවා. ළඟෙදර ඉන්න කටට හොම්බට දෙයක් දමලා ඉඳී දිනවා. අන්න ඒක නම් හොඳ දියුණුවක් භාවනාවක්. ඔය නැති වෙච්චව ආය එනවා. ඊට පස්සේ ආය යනවා. ආය එනවා. ඒක තියෙනවා ඕන්න නැති කරන්න පුළුවන්. ඕන්න ගෙන්නන්න පුළුවන්. නැති කරගන්නම එපා. කුස්තියක් තියෙන්න ඕනේ කැලලක් වගේ පොඩි එකක්. මොනවා හරි කෑදර කෑමක් තියෙන්නත් ඕනේ. මොනවා හරි gederun එක ගැටෙන දෙයක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් gedera මිනිස්සු අපේ නෝන්ජලියට ගණන් ගන්නවා. ඒ නිසා ඌව පොඩ්ඩක් තියාගන්න විශ් කරන්න මේපා. ඉසි කර කර සෙල්ලම් කරගෙන ඉන්න අර භාගෙත මීයා මරලා සෙල්ලම් කරන්නේ පූසෝ. කිලින්ම මරන්න එපා. ගේමක් නෑ එතකොට. ඒසෝ නැවත එනවනම් කලබල වෙන්න එපා. ඒකත් භාවනාවමයි. ඔය දිගට කරගෙන යන්න යනකොට දිනකෝ තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. නැති කරන එක නෙමෙයි ප්‍රශ්නේ. නැති කරන එක ඒකාන්ත ද්වේෂයෙන් කරන වෙලාව. ආයෙත් එන්න දෙන එක පුදුමාකාර ප්‍රඥාවකින් කරන්න ඕනේ. එන එකත් එනවා. ඔය යන හැම එකම අපහු වෙනවා. එන දවස් හිතන්න ගාලල්ලා. එන්නේ වරෙන් යන්නේ ඵලයන් කියලා අනේකයි තියෙන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්ස ඊයේ සවස ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළා දුක් වේදනාව දිහා දිගටම බලන් සිටින් බලා සිටින්න එපා නැත්නම් එය අත්කිල මතානු ක්‍රමයට වැටෙන බව එසේනම් ස්වාමින් වහන්ස දුක් වේදනාව දිහා බැලිය යුතු ආකාරය කෙසේද දුක් වේදනාව කෙරෙහි හිතේ ගැටීමක් දේශයක් නැති උනත් දිගටම බලන් සිටින්න එපාද තෙරුවන් සරණයි ටික ටික ටික වැඩි කරනවා. එක සැරේ වැඩි කරන්න යන්න එපා. ඉස්සල් එක්කනක් කියලා තිබුණා. එන්නෙන්න වේදනාවල් ආවට දරා සිටීමේ හැකියාවක් දැනට තියෙන නිසා වේදනාව විනාශකම් හයක් ලියලා තිබුණා. මේ වේදනාව බලාගෙන ඉන්නකොට Taman දන්නේම නැතුව ඉස්සර බරපතල වේදනාවක් දැන් පුංචි වේදනාවක් බවට පත් වෙනවා. දරා සිටීමේ වේදනාවේ තීව්‍රතාවය කවදාකවත් යෝගාවචරයට වැටෙන්නේ නැහැ කියලා බුදුජානන්සේ සඳහන් කරනවා. නිතර වේදනාවට මුහුණ දෙනකොට අපි දන්නේ නැතුව බුදුන් විදිහට ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒ නිසා වැඩිපුර කන්න යන්න හොඳ නැහැ. ස්මාර්ට් වෙන්නත් එපා. දවසට වෙන්නට වැඩිය පොඩ්ඩක් අල්ලන්න. තව පොඩ්ඩක් අල්ලන්න. කොහොමද ටික ටික ටික ටික ටික ටික කරගෙන යනකොට ඇඟටම නොදැනි. එහෙම නැත්නම් අපි ඉන්න සමාජයේ මේක පටලවා ගන්නවා. අපි මේ සමාජයත් එක්ක යන්න ඕනේ. කාර් එක එක සැරේ උස්සන්නේ ටිකක් කුසල කඩලයක් තිබ්බා ආයේ ජැක්කේ ගැව්වා ආයේ ඉස්සුවා තව කඩලයක් තිබ්බා ආයේ ඉස්සුවා ආයේ ජැක්කත් ඔහොමම ටික ටික ටිකට තමයි මඩේ කුස්සන්නේ එක සැරේ උස්සන්නේ යන්න හොඳ නැහැ එම හම්මුච්ච පරියටම කාපිරි ඇට්ටෝම ගෙදර ගියා වගේ කාගෙන කාගෙන යන නරකයි. ටිකක් කාලා නතර වෙලා ආයෙ ටිකක් කාලා නතර වෙලා එහෙම එහෙම යනකොට මේක ඇඟට තේරෙන්නේ නැතුව දිරවන්න පටන් ගන්නවා. දැන් වේදනාව උනත් වෙන්දට වැඩිය දරන්න ඔය දිගටම ඉන්න ඕනේ කියලා කියන්නත් එපා කාටවත්. කරන්න යන්නත් එපා. ඊට වැඩි පොඩ්ඩක් හිටියා කියලා දැනගත්තොත් ආ ඒක අධ්‍යයසිරි මංගල ඉවරයි. ආය අනිත් දවසේ ආය ඩිංගක් ඉස්සරහට දානවා ඉවරයි. කොහොම කර කර යන්න මේක නිකන් විනෝදයකට වැටෙන්නේ. දිගටම කාගෙන යන්න ගියොත් එහෙම මේ ලෝකයේත් එක්ක යන්න බෑ. මේ ලෝකේ මහ පුදුම විසම ලෝකයක්. අපි හිතනවාට ඉතාමත්ම විසමයි. ඒ නිසා ඒක ලෝකෙට නොදැනෙන්න ටික ටික ටික ටික කක කක යන එකයි තියෙන්නේ. අර වේය ලී ඇතුලේ ඉඳගෙන කන්නේ පිට ලෙල්ල ඉතුරු කරලා කවුරුවත් දන්නේ නැහැ. අන්න වගේ වේදනාවත් එක්ක වැඩ කරන එක ලෝකයට දැනෙන්න තියන්න බා බුරුවට කේන්ද්‍රී ගන්න නිකන්. සිද්ධනවා වගේ. ඒතර කියනවනේ මීයක කොච්චර බාන කරලා තාම කේන්ද්‍රී ගන්නවද කියලා. අය කියන්නේ ෂුවර් වැඩේ හරි. නැත්නම් ඊර්ෂ්‍යා කරනවා. නිසා එක දිගට කන්න එපා. කපිරේ ඇටෝම් ගෙදර ගියා වගේ කන්න යන්න එපා. ඉවරද ප්‍රශ්න? හරි. අපි තව විනාඩි පටන් පැක් කරලා තිනවා. අද අපිට අහන්න පුළුවන් කාට හරි තව කියන්න දෙයක් තියනවාද කියලා සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් අපි කාලය ගන්නවා සක්ම භාවනාව සඳහා අපි නැවත තුනට රැස් වෙනවා පරියංග භාවනාව. අපේ සතිವಾರය સમાપ્තිය මෙතනින් සටහන් කරනවා. ශිරු දිනාට සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.